මෙහි වන්නේ කතිකාචාර්ය මනීෂ තුක්කන්නාරාජ. නෑ. මානව වංශ විද්‍යා කතා පොතේ අද කතාව මානසවිල. මානසවිල ලංකාවේ වේදිකාවේ නිෂ්පාදනය කරන්නේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්. ඊට මත්තෙන් මට මගේ අවධානය යොමු කරන්න කැමතියි ඔබේ අවධානය ගෙනියන්න කැමතියි ඔපෙරා කලාවේ ආරම්භය පිළිබඳව. ඉතාලිය මුල් කරගත්ත ඔපෙරා කලාව 16 වන සියවසේ අගභාගයේදී තමයි ආරම්භ වෙන්නේ. මේක ජැකොපෝ පේරි විසින් නිර්මාණය කරපු ඩැෆ්නේ කියන සංරචනාව තමයි මුල්ම ඔපෙරා විදිහට ලෝකයේ අර්ථකථනය කරන්නේ. 1637 වගේ කාලවකවානුවක වෙනකොට මේක වැනිසියේ ප්‍රභූන්ගේ සැනකෙළි උත්සවවල ඔවුන්ගේ සන්තරපණය උදෙසා ඔවුන්ගේ සතුට උදෙසා නිර්මාණය කරනවා. ඊට පස්සේ 1600 1750 වගේ කාලවකවානුව වෙනකොට බැරකෝ යුගයේ බැරකෝ ඊරා එකේ ඔපෙරාව යුරෝපය පුරාම ව්‍යාප්ත වෙලා යනවා. නමුත් මේ තවමත් මේ යුරෝපය තුරා ව්‍යාප්ත වෙච්ච ඔපෙරාව එක්තරා විදිහකට ඉතාලි වචන පාවිච්චි කරමින් තමයි යුරෝපයේ විකාශනය වෙන්නේ. ජර්මනියේ නිර්මාණකරුවෙක් වන කැන්ඩෙලාගේ ඔපෙරාවත් බිහි වුණේ ඉතාලි භාෂාවෙන්. 18වන සියවසේ ඒ කියන්නේ 1750 1730 වගේ කාලවකවාන වන්නකොට සම්භාව්‍ය අවධියක් විදිහට ප්‍රභූත්වයට පත්වෙන මේ ඔපෙරාව එක්තරා විදිහකට සරල බවක් සහ යථාර්ථවාදී ස්වභාවයක් එක තමයි එන්නේ. ඊට පස්සේ රොමැන්ටික් යුගයේ මේක වඩා ශ්‍රේෂ්ඨ සහ නිර්භීත වශයෙන් මේ වචනේ ආභරණයක් විදිහට පාවිච්චි කරමින් මේ ඔපෙරා කලාව දිවි වෙනවා. එතකොට ලංකාවට එනකොට 1980ට 89 වගේ කාලවකවානුවට එනකොට ආචාර්ය හේමසිරි ප්‍රේමදාසයන්ට තමන් පාවිච්චි කරපු රංග කලාව වෙනුවට ඉතා වෙනස් විදිහේ කලා මාධ්‍යයක් පාවිච්චි කිරීමේ උවමනාව ඇති වෙනවා. එහෙදී ඔහු තමන්ගේ අතපෝනමානේ තියාගන්නා මානවකයා තමයි සුනිල් විජේසිරිවර්ධන. ඔහු අපි හඳුන්වන්නේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නමින්. මේ මානවකයා සාහිත්‍ය පිළිබඳව, කලාව පිළිබඳව, නොයසේනම් චිත්‍රපටය හෝ නාට්‍ය කලාව පිළිබඳව ඇකඩමියා ඇතුලේ එහෙම නැත්නම් විශ්වවිද්‍යාලය ඇතුලේ එහෙම නැත්නම් මේ අධ්‍යයන වපසරිය තුල ඔබට හමු වෙනවා අප හමු වෙනවා ඒ පිරිස දන්නවා හැබැයි මේ වැඩසටහන වෙන කෙනෙකුට ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන කවුද කියලා ප්‍රශ්නයක් ඇති වුණොත් ඇකඩමියාව එහෙම නැත්නම් විශ්වවිද්‍යාල පරිසරය ඇතුලේ ඔබේ ගමන් මඟ ගැන කෙටියෙන් සඳහන් කරමු <laughs> ආයි බොහොම මනිෂ මේ ඔව් කඩිමේව කියන වචනේත් කියන්නේ මගේ මෙහි ශ්‍රී ලංකාවට මම ආවෙන් පස්සේ මොස්කව් වල සිට ඔබත් ඔබත් <laughs> මේ ගෙදරක් අත් වශයෙන් ටිකක් වෙනස් මාර්ගයක් ගන්න ඕනේ කියන්නේ හරියටම ඇකඩමික් හෝ ශාස්ත්‍රාලීය විදිහටම වැඩ කරන්න නම් මම මොස්කව් ඉඳලා ඇවිල්ලා ඔය මේ ශාස්ත්‍රයට ඇතුල් ගියේ නොයුතුව තිබුණා මම එහෙනම් කල යුතුව තිබුණේ ශාක ප්‍රවේණ විද්‍යාව සහ කෘෂිකර්ම ආශ්‍රිත වැඩ. ඇත්ත වශයෙන් ලංකාවට ආයෙන් පස්සේ ලංකාවට එනකොට මම මේ මොස්කව නගරේ ඉඳලා සහ රුසියාවේ ඉඳලා මම ටිකක් හැදිලා වැඩිලා මගේ හැදීමේ වැඩිීමේ යුගයේ පහුණේ හේදී. තරුණෙක් උනේ කල්පනා කරන්න පටන් ගත්තේ අලුතෙන් හිතන්න පටන් ගත්තේ. එතකොට අවුරුදු 10ක් මම මොස්කව නුවර ගත කරා ආචාර්ය උපාධියත් සමග ඉතින් එතනදී අවසානයේ මට දැනෙන්න පටන් ගත්ත දෙයක් තමයි මට පිටරටකට ගිහිලා වැඩ කිරීමේ හැකියාව හොඳින්ම තිබුණා. නමුත් මට දැනෙච්ච දෙයක් තමයි මේ අවුරුදු 10 ඉක්ොත් වෙනකොට අර එක්තරා විදිහකට මම දැන් නැහැ කාටවත් කිසිම තේරුණේ තේරෙයිද කියලා මම කිව්වොත් පරපෝෂිත ගතියක්. ඒ කියන්නේ මම ගන්නවා මේ මහ විශාල රටෙන් දේවල් ගන්නවා මට ආපහු දෙන්න බෑ වගේ ගතියක් දැනෙනවා. ඒක යම්කිසි මගේ පොළවේ මට තේරුම් ගන්න පුළුවන් තැනක මම මගේ මිනිසුන්ට ජනතාවට දෙන්න ඕන දෙයක් තියෙනවා කියන අදහස. හැබැයි ලංකාවට ආයෙන් පස්සේ මට ඒකේ ලොකු ප්‍රශ්නයක් ආවා. මොකද ඇත්ත වශයෙන්ම මගේ ඇකඩමික් මේක ඇතුලේ වැඩ කිරීමට ලංකාව කිසිම හැකියාවක් තිබුණේ නැහැ. ඒ ගැන දිග දේශපාලනික විචාරයක් කරන්න ඕන ලංකාවේ අද දක්වාම ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් නැති ඒ නිසා පරිශ්‍රණ දිශාවන් හරියට ලකුණු කරගන්න බැරි සම්පූර්ණ සියල්ලේ අයාල යන තැනක. හැබැයි එහෙම ඇවිල්ලා මට තිබුණේ තෝරා ගැනීම දෙකක් එක්කම ආපහු යා යුතුව තිබුණා. එහෙම යන්න ඉඩක් තිබුණා. එහෙම නැත්නම් මෙහි ඉඳලා තීරණයක් ඇති අර්ථාන්විත ජීවිතයක් ගත කරන්න ඕන. ඉතින් මෙහාට ආවෙන් පස්සේ මගේ අවුරුදු 10ක හෝ ඊටත් වැඩි කාලයක මගේ අතීතයේ කලා සංස්කෘතික ජීවිතය ගැන මම තිබිච්ච උනන්දුවත් විශේෂයෙන් රුසියාවේදී මම මෙහෙන් මම තන්නතු කොච්චර අවශෝෂණය කරගත්තද කියලා ඒක තේරෙන්න පටන් ගත්තේ මෙහෙදී ඊට පස්සේ මම හිතන්නේ මම නිකන් අර වතුරට බහින හංසෙක් වගේ බොහොම පහසුවෙන් මේ ශිස්ත්‍රයට බැස්සා බහැලා නිර්මාණ කටයුතු ਵਿਚාරය ආදියට මැදිහත් වෙන්න පටන් ගත්තා ඉතින් සමහර බොහෝ දෙනෙක් අද හිතන ඇත්තේ මගේ ආචාර්ය උපාධියත් එක්ක කලා සංස්කෘතික ශාස්ත්‍රය සම්බන්ධයෙන් කියලා. මම වැඩ කරලා තියෙනෙත් අවුරුදු 40ක් එහෙම තමයි. ඒ කියන්නේ ඒ ඒ ශාස්ත්‍රයේ නමුත් ඔන්න ඔය වගේ කතාවක් තමයි මට කියන්න වෙන්නේ මනීෂ්. ඇත්තටම ඔබ දන්නාය දන්නවා. නොදන්නා කෙනෙකුට අවශ්‍ය වුණොත් දැන ගැනීම පිණිස තමයි අපි ඒ මතක් කිරීම කළේ. දැන් මේ මානසවිල වගේ නිර්මාණයක් ආචාර්ය හේමසිරි හේමදාසයන්ගේ මානසවිල නිර්මාණය කරනකොට මම මුලින් සඳහන් කළා මේ අතපෝනමානේ තබා ගත්තේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් කියලා. මේ මානසවිල පිටපත සංරචනා කරන්නේ ඔබ. ඊට මත්තේ මම කැමති ඔබත් සමග කතා කරන්න මේ එපික් රංග ආකෘතිය. එහෙම නැත්නම් බ්‍රෙස්ටියානු රංග විලාසිතාව කොහොමද අපි මානස විදට ඇතුළත් කරගන්නේ <laughs> දැන් ඒක තවත් ඉතාම වැදගත් සම විශේෂ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඔය කයපු කාලේ 1980 ගණන් අග සහ 90 ගණන් වල මගේ සමාජ සංස්කෘතික දේශපාලන හැඩගස්මත් එක්ක මට අති විශේෂ ආකර්ෂණයක් වුණා බර්ටෝල් බ්‍රෙස්ට්ගේ වැඩ ගැන. ඒතර මම හිතන්නේ අපේ පුංචි කවයක් වගේත් සම්බන්ධයක් තිබුණා තරුණ පිරිස දෙතුන් දෙනෙක් මමත් විජිතමුණත් රංජිත් පෙරේරත් අපි මම හිතන්නේ අපි තමයි ඒ කාලේ බ්‍රිස්ට්වත් වශයෙන් ලංකාව අධ්‍යයනය කරපු කණ්ඩායම කියලා කියන්න පුළුවන්. ඒතකොට අධ්‍යයනයේ වශයෙන් අපි මොකක් දේවල් කියුවා, සොයලා බැලුවා, ඉතින් ගැන අප්‍රමාණ සාකච්ඡා කරා සහ ඒවා ගැන වරින් වර ලියුවා. නමුත් මේක මේක ප්‍රැක්ටිස් කරලා බලන්නත් එපා. මේක වැඩේට දාලා බලන්න ඕනේ. ඉතින් මට ඒ අභියෝගය ලැබිච්ච අවස්ථාව තමයි ওই මානසවිල්ලේ කතාව. මානසවිල්ල පිළිබඳ පිටපත ලියන්න කියලා මට කොහොම අවසානයේ ඒ වැඩේ හරියටම සකස් වුණායින් පස්සේ මට ආයි දෙවාරක් හිතන්න ගැටුන්නේ මම දැනගෙන හිටියා මම පිටපත ලියන්නේ බ්‍රිස්ටියානු යම්කිසි ඒ මාර්ගය පාවිච්චි කරමින් කියලා. ඉතින් මේක පිටපත කියවපු කෙනෙකුට මම හිතන්නේ දැනෙයි ඒක. ඒ ඒ ඒ කියන විදිහ සහ මේ ඒක පැති දෙක තුනක් වෙන එක්තරා විදිහකට අර පැත්තක ඉඳලා මේක නැවත බලන්න අවශ්‍ය අර තුන්වෙනි දැන් ওই ජාතක කතාවල ව්‍යුහය හරි රසවත්. ඒ ජාතකලා ව්‍යුහයම අපිට අත්වශයෙන් බොහොම පහසුවෙන් මේ මේ මේ ෆෝමැට් එකට දාන්න පුළුවන්. දැන් මේකේ තියෙනවා මේ ඉන්නවා අර මේ වන දෙවියෙක් ඉන්නවා චරිතය. දැන් බ්‍රිෂ්ට අපිට යෝජනා කරන තුන්වෙනි හැක් ඕන කියලා. මේ ඔහුගේ සාමාන්‍ය ආකෘතිය තුන්වෙනි තුන් වෙන පැත්තකින් බලන කෙනෙක්. ඉතින් මට බොහොම පහසුවෙන් මේ වනදෙයියා වුණා ප්‍රශ්න කරන තුන්වෙනි හැ වශයෙන්. ඉතින් ඒක වගේම අපි දන්න සම්ප්‍රදායික ජාතක කතාවේ මුළු ප්ලොට් එක කඩලා තියෙන්නේ. කඩලා ප්‍රශ්නේ අපි අතුලට කියන. ඒකත් ක්‍රිස්තියානු අදහසක්. අපි හැරිලා අපි දිහා බලන්න ඕන වගේ දැන්. එතකොට හරි සරල දුෂ්ටයා මේ සහ ගෝදුර වෙනුවට මේ සිදුවීම ඇතුලේ ඇති වෙන ක්‍රියාදාමය තමයි මේ නාටකීය මේ ගවේෂණයට ලක් වුනේ. ඉතින් මම හිතන්නේ ඒ අර්ථින් බොහොම සමහර ලංකාවේ පළවෙනි බ්‍රෙෂ්ඨයන් පිටපත වෙන්න පුළුවන් මේ කියන්නේ ස්වයං ස්වతంత్ర වැඩක් විදිහට පැරණි සම්ප්‍රදායකක් නැවත කඩලා මොකද බ්‍රෙෂ්ගේ එකත් ක්‍රමයක් පරණ දෙය අරන් ආයෙ පව කඩලා අලුතෙන්ම නිර්මාණය කරන එක. ඉතින් මම මේ බොහොම සතුටින් ඔය බකජාතකය කඩලා බින්දලා මානසිකවිල ලිව්වේ. ලීගියත් එකම ඈත දුර පෙනී නොපෙනී යන මිරිගුවක් කරා දුවගෙන යනවා අපි කටින් පෙන දමාගෙන අදිමින් සල්ව කකුලින් අසල්වැසි සොහයුරාගේ බය නැද්ද මේ ඔබ ගැන? නියගැත් එක්කම නගර චතුරස්‍රේ මතුවෙනවා හිටි හැටි තෙල් බේත් කාරයෝ নানা වර්ගේ. පොරතන අපි උන්ගේ වටේ කට විරෝගෙන ඇස් නිරෝගෙන සරණක් පතාගෙන. පහළ වුණොත් ඔය ඇස්සේ දියසෙන් මූණක් දාගෙන දේවදත්තේ පෙළ ගැහි යනවා අපි එහා පස්සේ නෙළුම් මල් අරගෙන දොහොත් මුදුන් කරගෙන සාදුකාර දීගෙන කෝ ඔබේ චකිතය එතන ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය ඇතුලේ ඔපෙරාව නිර්වචනය කරන්නේ ගායනයත් වාදනයත් සඳහා සංගීතයට අනුව සකසා ඇති නාට්‍ය අංගයක් එහෙම නැත්නම් අංග කීපයක එකතුවක් විදිහට. සාමාන්‍යයෙන් ඔපෙරාවල කතා කරන කතා ඩයලොග් එහෙම නැත්නම් නිබස් නැහැ. ඒක සංගීත ලීලාවක සංගීත ලීලාවක ගායනයක් තියෙනවා. එතකොට ඔබේ මේ නිර්මාණය පිටපත සංගීතමය නිර්මාණයක් බවට පත් කරනකොට ප්‍රේමදාසයන් සහ ඔබ අතර එක්තරා විදිහකට අයිඩියොලොජිකලි ප්‍රශ්න ටිකක් ඇති වෙන්න ඇති. මොකද රචකයාගේ දෘෂ්ටිවාදය අයිඩියොලොජි එක වෙනත් අධ්‍යක්ෂකවරයෙක් එක්ක නිෂ්පාදනය කරනකොට වෙනස් වෙන්නට පුළුවන්. මේ මේ මේ මේ සංකල්පීය වෙනස්කම් දෙක ඔබ ගලපගන්නේ කොහොමද? මෙහෙමයි. ඇත්තටම කිව්වොත් දැන් අද හැරිලා බලනකොට මානසවිල කාට වුණත් මෙහෙම විමසනකොට ඒක ඔපෙරාමය වේදිකා නිර්මාණයක් වශයෙන් අඳුන්වන්න කිසිම බාධාවක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඔය වැඩේට බහිනකොට කේමදාසයන්වත් මමවත් හරි පැහැදිලිව ඔපෙරාවක් නිර්මාණය කිරීම කියන අදහසින් නෙවෙයි හිතේ. එහෙම සංගීතමය වශයෙන් හරි පිටපත පැත්තෙන් හරි එහෙම අරමුණක් තිබුණේ නැහැ. ඒක දිග කතාවක් මම ඒ කතාව ඉතින් ඒක කියන එක තේරෙනවට වඩා අපිට ඕන වුණා කේමදාසයන්ට මේ වෙලාවේ සමාජයේ බලකතු ලෙස මැදිහත් වී හැතු ගායන ප්‍රමුඛ වෙච්ච වේදිකා නිර්මාණය. ඇත්ත වශයෙන්ම දෙබස් කියන්නටත් පුළුවන් වගේ හිතුවා. මොකද මම කලින් ටිකක් ලොකු නාට්‍යයක් ඔහුට කියලා දුන්නාම ඔහු ඒක කිව්වේ මේක මාර නාට්‍යයක් සුවිල් දැන් මේ වෙලාවේ මේක කරන්න බෑ. ඒකට අවශ්‍ය මිනිස්සු අපිට නෑ. අපි කට්ටිය පුහුණු කරන්න ඕනේ. ඒකට වශයෙන් ඒකේ ගීත ගොඩාක් තිබිච්ච මේ ටිකක් වඩා අපිට කියන්න පුළුවන් ප්‍රශ්න නිර්මාණයක් කියලා. ඊට පස්සේ ඊට වඩා සරල කතා වින්‍යාසයක් එක්ක දෙයක් තමයි ඕන උනේ. ඊට පස්සේ බකජාතකේ මගේ අතට අපි දුන්නා. ඒකත් එක්ක වැඩ කරමින් පස්සේ ඔක කඩලා හදනකොට මම හිතුවා හරි හොඳයි. වැඩියෙන් නම් ගායනීය අදහස තියෙන්න ඕන කියලා. තමන් සෑහෙන දුරට මේක ලිව්වේ මේක පිටපත කියනාට පෙනේ කර එක්තරා විදිහට දෘශ්‍ය කාව්‍යයක් විදිහට යම්කිසි කාව්‍යමය පද්‍යමය ලක්ෂණ සහිත දෙයක් විදිහට. ඒක කේමදාස මොනවද කරයිද කියලා මමවත් දැනගෙන හිටියේ නෑ. මගේ දැන කේමදාසවත් දැනගෙන හිටියේ නෑ. පටන් ගන්නකොට. ඉතින් එතන ඉඳලා මාසායකතර වැඩ කාලේ ලොකු වෙලාවක් ඔහු ගත කරා පළවෙනි අංකය සඳහා. ඒක තමයි ගොඩක් ජන ගීය, නොයෙකුත් දේවල් ගෙනල්ලා පරිශ්‍රණය කරපු මොකද කවුරුත් එහෙම කරලා තිබුණේ නෑ. ඒක පළවෙනි පාර. එතකොට අපිට කියන්නේ මම හුඟක් ඔපෙරාව දැකලා කියන අහලා එහෙම තිබුණා. ඒක මගේ ඔළුවේ තිබිච්ච දෙයක් නෙවෙයි. නමුත් මම මමවත් විශ්වාස කරන්නේ එහෙම සිංහල භාෂාවෙන් ඒ කියන්නේ අපි අපි ඒ අර්ථයෙන් ඔපෙරාවක් ලංකා කළ යුතුයි හරි කල හැකියි කියලා හිතුන්නේ. අදහස තිබුණේ සිංහලෙන් ඔක්කොම හොඳට කනට තේරෙන ගායනීය යමක් අපි කරමු කියලා. සහික දේශපාලනික වේදිකාවේ නිර්මාණයක් වෙන්නට ඕන. හැබැයි මේක වැඩ කරගෙන යනකොට මම හිතන්නේ වඩ වඩා කේමදාසයන් අර ඔපෙරාමේ ලක්ෂණ සහිත දේවල් පැත්තට නැඹුරු වෙන්න පටන් ගන්න. මොකද ඇත්ත වශයෙන් ඒක ඉතින් ඒක සෑහෙන දිග කතාවක්. මම ඔහුට ගොඩක් දේවල් අහන්න දුන්නා වෙලාවයි. ඔය තියදරාකිස් මීකිස් තියදරාකිස්ගේ ඉතාලම බලගත්තු පැබ්ලෝ නෙරෝදාගේ මහා මේ කාන්තෝ ජෙනරාල් කියනවා. මේ ලොකු කැන්ටාටක් වගේ නැත්නම් රොටෝරියා කියලා කියන පුළුවන්. ඒක අහන්න දුන්නා මම හිතනවා ඔහු දවස් ගානක් තිස්සේ මේක ඇහුවා. දැන් මේ වගේ ලෝකෝත් දේවල් එකතු වුණාම මේක බය නැතුව අපිට ගායනීය යමකට යන්න පුළුවන් කියන විශ්වාසය එතුමාටත් එන්නට ඇති. හැබැයි දෙවෙනි කොටස කරන්න ගියාම ඒක තියෙන අපි රණ්ඩු අප කරත්තම කියන්නම්. දෙවෙනි කොටසට අර අවශ්‍ය සංරචනෙට ඉච්චර වෙලා තිබුණේ නැහැ. ඉතින් ලංකාවේ නිෂ්පාදනය කරන්න කැමති තියෙන අවුලයි. යම්කිසි පොඩි අරමුදලක් ලැබිලා තියෙනවා. ඒකට වේලාවක් දීලා තියෙනවා. දැන් අහවල් දවසක පවත් ගන්න ඕනේ. ඉතින් එහෙම දිගාරලා එහෙම පුහුණු වෙලා එහෙම කරන්න බෑ. ප්‍රශ්නේ මේක. ගායනා කරපේ ඔක්කොම පුහුණු වෙමින් යන්නේ. කියන්නේ අපිට ඔපෙරා ශිල්පියෝ නෑලා රටේ. නොකර ගායකයෝ ඉන්න පැවරාවක් කරන්න තේමයක් නැහැනේ. ඉතින් එන්නේ වගේ ඔක්කොම මැද්දේ තමයි ඔය නිර්මාණය උනේ. ඉතින් එක්තර හැම මාසෙම පරිශ්‍රණයක් කියලා කියන්න පුළුවන්. සෑම අතින් අත් වශයෙන් යම්කිසි උපරාමයේ ලක්ෂණ සහිත යමක් බිහිවිච්ච මුලක් කියලා වගේ කියලා කියන්නට පුළුවන්. ඉතින් ඒක බොහොම ගවේෂණය කරමින් ගිය පරීක්ෂණාත්මක නිර්මාණ ක්‍රියාදාමයක් විදිහට තමයි අපි දෙපැත්තින්ම හිතන්න තියෙන්නේ. මානව වංශ විද්‍යා කතාපොත පෙරවදන ഘോഷාකාරී මාධ්‍යකරණයත් පිටපත් කිරීමේ ලේඛන කලාවත් වෙනුවට ඔබේ දැනුමින් සපිරි ਵਿਚාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිටෙන පෙරවදන පෙරවදන සතියේ දෙවන සහ හතරවන ඉරිදා උදේ 10ට ස්වදේශීය සේවයෙන් සුසර කරන්න 91.7 91.9 අසන ඇසෙන තැන කොතනද ස්වදේශීය සේවය දැන් මුලින් අපි සඳහන් කරන ඔපෙරාව ගැන ලෝක ලෝක විකාශනයේ දිහා බලපුවාට පස්සේ අපිට හම්බ වෙන එක්තරා විදිහකට මේ ප්‍රභූපන්තියේ රස වින්දනය උදෙසත් සහ ඒගොල්ලොන්ගේ තියෙන අධීනත්වය තියාගන්නත් මේ ඔපෙරා කලාව මූලිකව පාවිච්චි වුණා. හැබැයි එතනින් පස්සේ ඊට එක්තරා විදිහකට විපර්යාසයක් සිද්ධ මේ දැන් ඔබ රුසියාවේ මොස්කෝවේ හිටපු නිසා දන්නවා. දැන් ඊට පස්සේ 1800 ගණන් මේ පිට ජාතික ඔපෙරා කලාවන් වගේ බිහිවුණේ ඒ භාෂාව මුල් කරගෙන රුසියානු භාෂාව මුල් කරගෙන ඔපෙරාවක් බිහි වෙනවා. පුෂ්කින්ගේ වගේ අර මහා දැවැන්ත නිර්මාණ හිතනවා ඒක ඉතාලියානු ඔපෙරාවට උගාවක් වෙනස්. එතකොට මේ තමන්ගේම ස්වීයත්වය මුල් කරගෙන එන ඔපෙරා කලාවන් එක එක රටවල් ගණනාවක එක අපිට දකින්න පුළුවන් දැන් චීනයේ පෙර සිට අප එකක් දියුණු වෙලා එනවා. එහෙම රටවල් ගණනාවක දැන් පෙර දිගත් ඒ වගේ තියෙනවා. ඉතින් මගේ දැන් ලොකු විශ්වාසයක් තියෙනවා ඔය පරිශ්‍රය පස්සේ ගොඩක් දේවල් පස්සේ භාෂාව ගැන හුඟක් අධ්‍යයනය කරන් පස්සේ සිංහල ඔපෙරා කලාව හදන්න පුළුවන් කියන අදහස තියෙනවා. ඒකට තව ටිකක් යන්න ඕනේ කියලා මම හිතනවා. ඔපෙරාව දේශපාලනිකව කියවගන්නේ කොහොමද? ඔව් දැන් අත්වශ අර කිව්වා වගේ ඔපෙරාව ආරම්භක වශයෙන් එකක් එහෙම තමයිනේ යුරෝපේ වෙන්නේ ප්‍රභූන් ඇසුරේ තමයි අර කියන ෆයින් ආර්ට්ස් බිහි වෙන්නේ. දැන් ෆයින් ආර්ට්ස් කියන එක දේශපාලනික තේරුමක් තියෙන්නේ. කියන්නේ මහ ජනතාව ඉන්නව නැත්නම් ප්‍රජාව ඉන්නව, ගැමි ජනතාව ඉන්නව. ඒගොල්ලෝ ඉතර ෆයින් නෑ. ඒගොල්ලෝ ඉතර ඉසියුම් නෑ. ඒගොල්ලන්ගේ කලාව රළුයි. එතකොට අපිම තමයි assume අපිම තමයි find කියන අදහස. ඒතර finance ඇතුලේ තමයි විශේෂයෙන් ප්‍රංශ මාලිගාවන් ඇතුලේ තමයි දෘශ්‍ය කලාව, ඊගොට බැලේ uh, කියන එකේ ආරම්භක දේවල් සහ ඔය සංගීත සහ ගායන පිළිවෙන්නේ. ඊට පස්සේ අත් වශයෙන් අර වගේ මේක සම්පූර්ණයෙන් වෙන වෙන දේවල් වලට පාවිච්චි වෙන්න පටන් ගන්නවා. වෙන විදිහට මොකද මේකේ තියෙන මේකේ මනීෂට කියවන්න එහෙම නැත්නම් හොයාගන්න වුණත් දැන් මේකේ තියෙන දෙයක් ඉතාලියට ඔක ආරම්භ වෙද්දී 1600 ගණන් වල කිසියම් පරිශන දෙයක් තිබුණා ග්‍රීසියේ අර පුරාතන ග්‍රීසියේ ඒ නාට්‍ය අතරම කොහොමද කරේ කියලා 30000ක් නැත්නම් 45000ක් මේ මිනිස්සු ඉඳද්දී අර කරලියේ ඕක නිකන් දෙබස් කිව්වද කියලා අනුමානයක් තිබුණා මොකද ඒවා දෘශ්‍ය කියන්නේ ඒවා කාව්‍ය මේ පඨිත විදිහට අපි අද දන්නා මේවා ගායනා කරන්න ඇති කියන අදහස යුරෝපීය පරීක්ෂකයන්ට හිතුණා දෘශ්‍යතාව විදිහට අඳුනගන්න. ඔව් මොකද මේක ගායනා කරන්න පුළුවන් නැත්නම් ඇහෙන්න අහන්න විදිහක් නැහැ මොකක් ඒ තිබිච්ච තත්ත්වයන් ඇතුලේ. ඊට පස්සේ අපි දන්නවා වෙනත් වෙනත් පාත්තල. එතකොට මෙන්න මේ ගායනා කලාවක තිබිච්ච දේවල් මුල් හොයාපාදගෙන තමයි ඔපෙරා කලාවේ මුල ලොකු පරිශ්‍රණ හරහා බිය වෙන්නේ. ඒක පාවිච්චි වෙන්නේ අර කිව්වාගේ ප්‍රභූන් අතරේ තමයි. මේක ඒගොල්ලන්ගේ පැත්ත පෙන්වන්න. හැබැයි ඊට පස්සේ ඒක ඉතාම බරපතල දේශපාලනික වැඩවලට මොකද මේක ඉතාම බලගතු කලාවක්. ඒ බලගතු කලාව පාවිච්චි වෙන්න පටන් ගන්නවා. ඔතෙන් ඔබතුමත් එක්ක කතා කරමින් ඉන්නකොට මේ කතාව අහන කෙනෙකුට තේරෙනවා නිර්මාණයක සන්දර්භීය ලක්ෂණ දිහා බැලුවට පස්සේ මේක ඔහේ ඇති වෙන එකක් නෙමෙයි. එතකොට මේ මානසවිල ඔපෙරාව බිහි වෙන්නේ එක්තරා විදිහකට ජාතක කතාවක් මුල් කරගනිමින්. හැබැයි නූතන පළපුරේ නිර්මාණ දිහා බලපුවම අපි වේදිකා නාට්‍ය ඊට පස්සේ ටෙලි නාට්‍ය චිත්‍රපට වගේ පැත්තට හැරෙනවට බැලුවා. පස්සේ උදාහරණයක් විදිහට මේ ගුවන් විදුලි කියලා අපි හිතමු. ඒක ඇති වෙන නිර්මාණ දිහා බැලුවට පස්සේ එහි අපිට පේනවා සන්දර්භීය ලක්ෂණ ඊට පස්සේ එහි තියෙන ඝට්ටනමය විලාසය සහ ආමන්ත්‍රණය කරන්නේ මොන භාව මණ්ඩලයකද මොන බුද්ධි මණ්ඩලයකද කියලා ප්‍රශ්නයක් තියෙනවා ප්‍රේක්ෂකයාගේ හරි ශ්‍රාවකයාගේ හරි එතකොට ඒක අපිට තේරෙන්නේ මේ නිර්මාණ බලනකොට. එතකොට දැන් මානසව විල වගේ එකක් ඇතුලේ අපිට තේරෙන්න පටන් ගන්නවා මේ මේ මේක මේ සංස්කෘතිකමය එන එක ඇතුලේ අපිට ඓතිහාසික කතා ගොන්නක් තියෙනවා. හැබැයි නූතන නිර්මාණ ශිල්පීන් ඇතුලේ මේක නැහැ. මෙන්න මේ විපර්යාසය ඔබ දකින්නේ කොහොමද? ඔයතන මේක ඇත්තටම ටිකක් විවේචනාත්මකව කියන්න පුළුවන් අදහසක් පොදුවේ. මම තාම පොදුවේ මේක කියන්නේ සහ මේක බොහොම සංයුක්ත අදහසක් නෙමෙයි. විශාල වශයෙන් ගත්තාම අද තරුණ පරම්පරාව අපි දැනීම රැස් කරන්නේ කොහොමද කියලා බලන්න ඉතින් මම විශ්වවිද්‍යාල ගුරුවරයෙක් නිසා මට මේක ළඟින් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒතර අපි සෑහෙන අන්තර්ජාලය හරහා සහ සෝෂල් මීඩියා හරහා අපි අපේ තරුණය දැනීම රැස් කරන්නේ. එතකොට මේ දැනීම මම කියන්නේ එක තිරස් දැනීමක් කියලා. එහෙන් මෙහෙන් කපල කපල දේවල් එක හොයා හොයා පාදගෙන මොන හරි වැඩක් කරගන්න පුළුවන්. නමුත් අත් වශයෙන් බරපතල වෙනවා නම් අපි යන්න ඕනේ සිරස් දැනීමට vertical knowledge එකට. ඒකට තියෙන්න ඕනේ ශික්ෂණයක් වාඩි වෙලා කියවන්න. දවස් ගණන්, අවුරුදු ගණන් කියවන්න හැකි ශික්ෂණය තියෙන්න ඕනේ. ඒ ශික්ෂණය තුළ තමයි අපි කපාගෙන ගැඹුරට යන්නේ. එතකොට තමයි අර දැනීමේ layers layers පල්ලෙහාට ගිහිල්ලා අපේම මුල් ඇතුලේ අපි සොයාග පාඳ ගන්න ඕනේ දේවල් මතු කරලා ගන්න පුළුවන් වෙන්නේ. ඒක පදා අයින්ද්‍රිය දැනීමක්. එතකොට ඒක නව ඒක මෙහෙම හෙට ඉවර වෙන්නේ අපිට දැන් දැන් ඔබ සමහරට අවුරුදු 35ක් විතර වෙනෝනේ මානසිකවිල සමහරලාට අනාගතයේ කිව්වොත් මේක යම්කිසි මේක යම් විදිහකට ඇප්‍රීෂিয়েට් කරන්න මම හිතන්න පුළුවන් වෙනවා ගැඹුරේ හොයාගෙන ගියාම ඇත්තටම දැන් මම මේකේ එක්තරා ඛණ්ඩයක් කියුවා ඒක අද දවසේ කොයිතරම් සමාජයට මේක ඇප්ලයි කරලා බලන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මොකද අපි බලාගෙන ඉන්නේ විජේසිංහ කුමාරවරු වෙනකල් මේක බේරගන්න. ඉතින් ඒ ඒ ඒ ඒ භාවිතය දිහා බැලුවට පස්සෙම දැන් මේක බිලියන 1990 තමයි මානව සේවනයේ වේදිකාවට එන්නේ. අද වෙනකොට 2022 වෙලා අවුරුදු 10ක් විතර කාලයක් ගෙවිලා හැබැයි මේක මේව සදාකාලික නිර්මාණ බවට පත් වෙනවා. එතකොට රචකයාගේ තිබිච්ච අයිඩියොලොජි එක එක තේරෙනවා මේක කියවනකොට සහ බලනකොට. ඒක නිසා අපි අපේ ප්‍රජාව වඩා සබුද්ධික කරන වඩා යහපත් සමාජ විපරිවර්තනයකට දායක වෙන පිරිසක් විදිහට මේ අපේට ඔවුන්ට දෙන්න තියෙන එක තමයි මේ මෙවැනි නිර්මාණ පරිශ්‍රණය කිරීම ඇතුළේ අනිත්‍යයෙන් පරිශීලනය කිරීම ඇතුළේ ඔවුන් ලබන ආభాෂය ඔවුන්ගේ සමාජ දේශපාලන භාවිතාව ඉතා උසස් තැනකට ගෙනවා කියන එක තමයි අපේ අදහස. ඉතා කෙටියෙන් වුණත් මානස විල ගැන අපි අද කතා කළේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන්ට අපි ආරාධනා කළා ඒ සම්බන්ධයෙන්. මානසවිල නිර්මාණය කරන්නේ නිෂ්පාදනය කරන ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ලංකාවේ පළවෙනි ඔපෙරා නිර්මාණයේ විදිහට හැඳුන්වුත් ඒ නිවැරදි. ඉතින් අපි අද දවසේ මූලික වශයෙන් කතා කළේ මානව වංශ විද්‍යා කතා පොතෙන් මානස විල පිළිබඳවයි ඔබට මේ කෘතිය කියවන්නත් හැකියාව දෙවෙන අපි ආරාධනා කරනවා මේ කෘතිය හොයාගෙන කියවන්න